සම්මා සම්බුද්දස්ස ශබ්ද හතේ තථාගතස්ස බෝධිති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතුකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන වටිනා සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම තමයි සකුළුදාය චෝත්‍රය. සකුළුදාය කියලක මහා සකුළුදාය චෝත්‍රය. මොකද සකුළුදාය නාමින් සූත්‍ර දෙකක් තියෙනවා. චූල සකුළුදාය සූත්‍රය, මහා සකුළුදාය සූත්‍රය කියලා. ඉතින් අද මේ කියලා දෙන දෙසුම මහා ශකුලදායි සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුලින් අපේ ජීවිතයට ඒ ධර්ම ආරක්ෂාව පිළිසරණ ලබා ගන්නට නම් තථාගතයන් වහන්සේ කෙරෙහි ඒ තියෙන ප්‍රසාදය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒකටනේ අපි ශ්‍රද්ධාව කියන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකෙන්ම තථාගතයන් වහන්සේට පහදින්නට ඕන ආකාරය පැහැදිලි කරපු තුන් දෙසමක්. ඒ නිසා පින්නතුනි මේ ශ්‍රද්ධාව කියලා කිව්වහම පුංචි දෙයක් හැටියට ගන්න එපා. ශ්‍රද්ධාව නැත්තම් අපට මේ ධර්ම මාර්ගේ එක දශමයක්වත් ඉස්සරහට යන්න බෑ කියන එක වෙනතර දැන් තේරුම් අරන් තියෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් නැත්තම් හැමදාම පිළිසිලා වඩිනවා. පින්ඳ පාතේ වඩිනවා. තථාගතයන් වහන්සේ රජගහනුවර වැඩින්න කාලේ උන්වහන්සේ දත් පින්ඳ පාතේ වැඩම කළා. තුන්වහන්සේට පින්න පාත ලැබුණා. දැන් දාන වළඳන්න ටිකක් වෙලාව තියෙනවා. තථාගතයන් වහන්සේ මොකද කළේ? ඒ ප්‍රදේශයේ තිබිච්ච පරිබ්‍රාජක අසපුව අසපුවකට වැඩම කළා. ඉතින් පින්නතුලට මේ වගේ දේශනා ගොඩාක් අහන්න ලැබිලා තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයෝ ඒ වගේ පිරිවැජි අසපුව වලට වැඩම කරපු අවස්ථා බොහෝමයක් සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. මේ සූත්‍ර දේශනාවෙත් එහෙමමයි උන්වහන්සේ පරිබ්‍රාජික අසපුවකට නැත්තම් මේ මහා සකුළුදායි පිරිවැජියාගේ ආශ්‍රමයට උන්වහන්සේ වැඩම කළා. මේ ආශ්‍රමයට තථාගතයන් වහන්සේ වැඩම කරන වෙලාවේ මේ සකුළුදායි පිරිවැජියත් එයාගේ ශිෂ්‍යයොත් එකතු වෙලා ලොකු කතාවක්. ඇත්තටම මේ කතාව දෙතිස් කතා තමයි. සාමාන්‍යයෙන් නිවනම ඉලක්ක කරගෙන ඉන්න කෙනෙක් මේ වචනය කියන එක හොඳට පාලනය කරන්න ඕන. මේ කතාවට තියෙන ඇබ්බැහිය නිවන් මඟ අහුරන තැන පුංචි දෙයක් වගේ අපට පෙවුනට ඒකයි බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කළේ සම්නිපතිතානං ඕ භික්ඛවේ භික්ඛවේ ද්වංකරණියං. මහණෙනි එකතු වුණාම එක්ක නිස්සද්දව භවනා කරන්ද නැත්නම් ධර්මයේ පමණක් කතා කරන්න. මොකද පින්නතුණි ඔය දෙතිස් කතාවලට හුරු වුණාම කෙලෙස්ම තමයි. ඒ නිසා අපි ඒ පිළිබඳ විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරන්නට ඕන. ඉතින් දැන් තථාගතයන් වහන්සේ වඩිනවා දැකලා මේ ප්‍රධාන පිරිවැජියක් කියන ශිෂ්‍යයන්ට අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. කවුරුත් නිශ්ශබ්ද වෙන්න කිව්වා. ඔය මහා ශ්‍රමණයන් වහන්සේ කතා වලට කැමති නෑ කිව්වා. ඒ නිසා කවුරුත් නිශ්ශබ්ද වෙන්න කියලා කිව්වා. ඉතින් හැමෝම නිශ්ශබ්ද වුණා. ඒකෙන් පේනවා වෙනම මිත්‍යා මතයක් දරුවට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු ප්‍රසාදයක් මේගොල්ලෝ තුළ තිබිලා තියෙනවා ගෞරවයක්. ඉතින් තථාගතයන් වහන්සේට වැඩිින් දාර්ශනයක් ලැබුණා. උන්වහන්සේ ඒකේ වාඩි වුණා. වැඩ හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන පිරිවෙජ්ජකින් අහනවා දැන් මම එනකොට කතා කර කර මේ හිතියේ ඉතින් මගේ පැමිණීම ඕගොල්ලෝගේ කතාවට බාධාවක් වුණාද දන්නේ නැහැ කියලා ප්‍රකාශිතන හද මතක් කළා. ඉතින් මේ ප්‍රධාන පිරිවෙජ්ජක නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. අපි මේ කතා කරේ ඉතින් ලෝකේ හැමදාම තියෙන දේවල්. මොකද දැන් ඩිසිස් කතා කතා කර කර හිටිය කියලා කියන්නත් බෑනේ. ඒ වගේම බොරු කියන්නත් බෑ. ඒ නිසා යා කියනවා ලෝකේ හැමදාම කියලා දේවල් තමයි අපි කතා කරේ. ඒක හරිනේ. ඉතින් දැන් ප්‍රසාගතයන් වහන්සේ නිශ්ශබ්ද වහගෙන ඉන්නවා. මේ ප්‍රධාන පිරිවැජියා කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ වස් කාලය මේ රජගහනුවර මේ වස් කාලය ඉතාම වටිනා වස් කාලයක්. මොකද මේ ගම්බදිවේ ඉන්න ප්‍රධාන ශාස්ත්‍රඥ වහන්සේලා 6 නමම මේ වස් කාලේ ගත කරන්නේ රජකහනුවර. ප්‍රධාන ශාස්ත්‍රඥ වහන්සේලා 6 දෙනා පින්නතල දන්නවන්නේ. පූර්ණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල, පකුද සක්කච්ඡායන, අජිත කේසකම්බලි, නිකණ්ඨනාත් පුත්ත, ඡන්දය බෙල්ලත් පුත්ත. ඉතින් දැන් මේ පිරිවැජයක් කියනවා මේ ශාස්ත්‍රඥ වහන්සේලා 6 දෙනාම වැඩ ඉන්න මෙහි. ඊළඟට ඔබ වහන්සේ ප්‍රසිද්ධම ප්‍රසිද්ධ මහා ශාස්ත්‍රවරයෙක්. ඒ ඔබ වහන්සේත් එක්ක හත් නමක්ම ඉන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ ඒත් නිශ්ශබ්දව අහගෙන ඉන්නවා. දැන් මේ ප්‍රධාන පිරිවැජිය කියනවා හැබැයි ඔය පූර්ණ කාශ්‍යප බණ කියනකොට එයාගේ ශිෂ්‍යයෝ හරියට බණ අහන්නේ. උඩ බලනවා බිම බලනවා දඟලනවා අතපය එහාට මෙහාට කරනවා ඈනුන් අරිනවා. කෑකුස්සන් ගහනවා කිසි ගරුත්වයක් නැහැ. බණ අහනකොට කකුල් දෙක කරගෙන ශාස්ත්‍රෝරයා දිශට. ඊළඟට ඉතින් මක්කලි ගෝසාලටත් ඔය ස්ථේම තමයි. මක්කලි ගෝසාල බණ කෙනෙකුට ජෝලෝ කෑ ගහනවා. ඉතින් ඒක නිශ්ශබ්ද කරලා ඉවරයක් නැහැ. අජිත කේස කම්බලිත් එහෙම යාටත් එයාගේ ශිෂ්‍යත් එයාට හිටමෝ ගන්න අමාරුයි. ඉතින් අනිත් අනිත් අයගේ තෝකම තමයි නිකන්ට නාත පුත්තට පවා හිමයි. කෑ ගහනවා. කෑ කුස්සන් දානවා බණ කියනකොට. ඉතින් බණ කියන වාරයක් පාසා ඒක බණ තුන ටිකක් මොනවා හරි කියනවා කෑ ගහන්න නැතු මේක අහගන්න කියනවා ආයෙ බණ කියනවා ආයෙ තරවට්ටු කරනවා. හරි ඉස්කෝලයක් වගේ. ලදරු පාසලක් වගේ. හැබැයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බණ කියනකොට ශ්‍රාවකයෝ ඊටාම ගෞරවයෙන් බණහනවා කියලා. කවුරුත් උගුරුවක් පාගන්නේ කිසිම කෙනෙක් බණ අහන කෙනෙකුට කරදරයක් නොවන විදිහට බොහොම සාන්තව බණ අහනවා. ඉතින් මේ විදිහට ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට ඒ ශිෂ්‍යයෝ ගරු කරන්න හේතුව අපි දන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අසවදාන මොකක්ද හේතුව? මෙයා කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක්නේ. චුට්ටක් වළඳන නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර සලකන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පාංශ කෝල සිවුරු දරන්නේ. පාංශ කෝල සිවුරු දරන නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර සලකන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පින්ඩපාතයෙන් යැපෙන්නේ. පින්ඩපාතයෙන් යැපෙන නිසා තමයි ශිෂ්‍යෝ මෙච්චර සලකන්නේ. ඒ වගේම ඔබ වහන්සේ රුක්ෂ මූලයේ බොහෝ සෙයින් ඉන්නේ. ගස් මුල ඉන්න නිසා තමයි ශ්‍රාවකයෝ මෙච්චර සලකන්නේ. ඒ වගේම ඔබ වහන්සේ විවේකීට හරි කැමති. විවේකීට කැමති නිසා තමයි තථාගත ශ්‍රාවකයෝ වහන්සේට මෙතර සලකන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිවෙජිය මගේ ශ්‍රාවකයෝ මට සලකන කාරණා පහක් තියෙනවා. ඒක සැබෑව. හැබැයි මේ කාරණා පහ නෙවෙයි කිව්වා. මේ තථාගත දේශනාවේ තියෙන විසිතුරු භාවය බලන්න. දැන් මේ පිරිවැජියෝ කිව්වේ කරුණු පහයිනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් කරුණු පහක් තියෙනවා කියලා කිව්වා. හැබැයි පරිබ්‍රාජකයා කියපු කරුණු පහ ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරේ දැන් අපි නම් ඔහි අපි අකමැති නම් ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උන්වහන්සේ කරුණු සහිතවමයි ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පදාරනවා දැන් ඔයා කියවනේ මම චුට්ටක් වළඳන නිසා මගේ ශ්‍රාවකයෝ මට සැලකනවා කියලා. මම සමහර දාට මේ පාත්‍රයෙන් එකක් වළඳනවා කිව්වා. ඒ වෙලාවෙත් උන්වහන්සේට පින්න පාති ලැබිලා තිබුණා. පාත්‍රය පුරවලා දාන තිබුණා. තථාගතයන් වහන්සේක පෙන්නලා කියන සමහර දාත මම මේකේ එකක්ම වළඳනවා. හැබැයි මම මෙහෙම වැරදුවාට මගේ ශිෂ්‍යයෝ ශ්‍රාවකයෝ ඉන්නවා බොහෝම සල්ප දෙකින් ලැබෙන අය. සමහර ওই පාරේ පැටලා තියෙන බෙලිගෙඩියකින් ලැබෙනවා. සමහරු කැලේ ඉන්න බික්ෂුන් වහන්සේලා කරකොඩටකින් ලැබෙනවා. ඇල් වතුර ටිකකින් යැපෙනවා. එහෙම ශිෂ්‍යයෝ මට ඉන්නවා ශ්‍රාවකයෝ ඉන්නවා. හැබැයි කිසිම ශ්‍රාවකේ අනේ අපේ බුදුරජාණන් වහන්සේ ගොඩක් වළඳනවා කියලා මට අපහැදිලා නම් නෑ කිව්වා. මාව කවදාවත් එයත් දාලා ගිහිල්ලා නෑ. දැන් අර පිරිවෙජියර තීරණ ඇත්ත තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට සලකන්නේ ශිෂ්‍ය කාරණ නෙවෙයි තමයි කියලා තේරුම් ගන්නවා. ඊළඟට දෙවනුව බුදුරජාණන් වහන්සේ වදාारण ඔබ කිව්වා පාංශක වූල චූරු දරණසයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ කියලා. ඇත්තටම මම පාංශක වූල චූරු දරනවා තමයි. මම පාංශකෝඩ සිවුරු දරුවට හැමදාම මම ඒව පාවිච්චි කරන්නේ මං ඉතින් අනිත් දවස්වලට සමහර දවස්වලට දායකයන්ට කුසල් සිද්ධ වෙන්න දායකයෝ පූජා කරන ප්‍රණීත සිවුරු පාවිච්චි කරනවා. උන්වහන්සේ විලාවිත් ප්‍රෝගණ හිටියේ බිම්බිසාර රජමැදුරෙන් ලැබිච්ච කෙහෙල් දැල්ල වගේ බොහෝම සිවුමැලි සිවුරක්. තථාගතයන් වහන්සේට පෙන්වලා කියනවා මේක බොහොම වටිනා චීවරයක්. එතකොට දැන් අපි මේ කාරණයට කලින් තේරුම් ගන්න ඕනේ මේ පාංශකූල චීවරය. අද ධර්මයේ කතා කරන යුගයක් නිසා මේවා බොහෝ දෙනා දන්නවා. නමුත් මේ දේශනාව සම්පූර්ණ වෙන්න අපි ඒක කියලා දෙන්න ඕන. පින්නතුනි අද පාංශකූලේ කියලා කිව්වහම අද සාමාන්‍ය කෙනෙක් මැරුණාම කඩෙන් සිවුරක් ගෙනල්ලා ඒක තමයි පාංශකූලයක් හැටියට පූජා කරන්නේ. ඒකට කාටවත් දුස් කියලා වැඩක් නැහැ. ඉතින් කාලයාගේ අවෑමෙන් සිද්ධ වෙන දේවල්. දැන් එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඇත්තටම මේ අවමංගල්‍ය උත්සව තිබුණේ නැහැ. මංගල උත්සව නම් තිබුණා. දැන් අද කාලේ සමහර විට මංගල උත්සවවලටත් වඩා ඉහළින් ආමංගල උත්සව ගන්නවා. කෝටි ගණන් පුච්චලා. ඉතින් මේ බණ අහන වෙලාවේ මේවත් අපි මේ පුංචි කියලා හරියන්නේ මේවත් අපේ ජීවිතයට ගලප ගන්න ඕන. බණ අහන වෙලාවේ පින්නතුල්ලා අදිෂ්ඨාන කර ගන්න ඕනේ. ඒ වගේම දිනපොතක සතහනක් දාන්න ඕනේ. ඒක දරුවන්ට පෙන්වන්න ඕනේ. තමන්ගේ බාහිර කාර්යයන්ට පෙන්වන්න ඕනේ. මොකද්ද? ඒ සතහන. අනේ මම මරුණට පස්සේ මගේ අවසන් කටයුතු බොහෝම සරලව කරන්න ඕන. ඒ වගේම මරණ සහතිකයේ ලැබෙනකම් ඒ කාලේ පැය 24ක් වගේ පුංචි කාලයක් තියාගෙන ඉතාම සරලව ඒ කටයුතු කරලා ඉතින් ඒ කාලේ වගේ තැන් තැන්වල කරන්න බෑ මලමිනි. ඔය ආගහනාගාර තියෙන්නේ. බොහොම සරලව මේ වැඩේ කරලා ආදාහණයට දරුවෝ යම් කිසි දෙයක් වියදම් කරන්න කැමති නම් නිකම් පුච්චලා දාන්න නැතුව ඒකෙන් දුප්පත් කෙනෙකුට නිවසක් හදලා දෙන්න. එහෙම ලියලා තිබ්බොත් දරුවා අනිවාර්යෙන් අම්මා තාත්තගේ අමති ඒ අවසාන කැමැත්ත ඉෂ්ට කරනවා. එතකොට බලන්න නිවහනක් නැති කෙනෙකුට නිවහනක් ලැබෙනවා කියන්නේ එකක් කොච්චර පිනක්ද? එහෙමනම් පින්නතුනි මෙන්න මේවා අපි හොඳට හිතර ගන්න ඕනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මරුණාම ඕන තරම් හිස් ඉඩම් තිබුණා, කැලෑ තිබුණා. ඉතින් අද වගේ ඔය ආදාහනාගාර එහෙම තිබුණේ නැහැ. ඉතින් සොහොන් වගේ තැන් තිබුණා. වලවල් කපන්නෙත් නෑ ඔහේ ගිහින් දාන. ත්‍රිදි කෑල්ලක උතන. ඉතින් වික්ෂුන් වහන්සේලා ওই පාරවල් වල පින්න පාති වඩිනකොට උන දුකක් එනවා. අලුතෙන් ගෙනාව මිනිහක් වුණ වෙලා දැනෙනවා. ඉතින් වටපිට බලනකොට ඔන්න මිනිහක් පේනවා. අපවිත්‍ර දෑත් ඇවිරිලා පණුව ගැවසෙන රෙදි කෑල්ලක්. හොතලා තියෙනවා. ඉතින් මේ වික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? මේක ගසල්ලලා අරගෙන එතන තියෙන ඇලකින් හරි ගඟකින් හරි මේක හොදනවා. හොදලා මේ රෙදි කෑල්ල පන්සලේ ගිහිල්ලා තියෙනවා. මේ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු කරලා මහාන චීවරයට තමයි පාංශකූල චීවරය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ පාංශකූල චීවරු දැරුවා. නමුත් උන්වහන්සේ හැම මොහොතකම ඒවා දැරුවේ නැහැ. දැන් මේ ශාසනයේ හැමදාම පාංශකූල චීවරු දැරුවේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු බොහෝ ස්වාමීන් වහන්සේලා තුතහංග ධාරීව එහෙම තුන් සිවුරෙන් පාංශකොළ සිවුරෙන් යපුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ කාලයක් එහෙම වැඩ හිටියට හැමදාම උන්වහන්සේ ඉඳලා නැහැ. තථාගතයන් වහන්සේ වදාරනවා ඔබ කියනවනේ දැන් මම මේ පාංශකෝල සිවුරු දරන්න නිසායි මගේ ශිෂ්‍යයෝ මට සලකන්නේ කියලා. හැබැයි මම එහෙම නෙවෙයි මං ඉතින් මේ දායකයෝ පූජා කරන මේ හොඳ හොඳ සිවුරු පාවිච්චි කරනවා. හැබැයි මගේ ශිෂ්‍යයෝ කවදාකවත් මං හොඳ සිවුරු පාවිච්චි කරනවා කියලා අපහැදිලා නෑ. අර පාංශක උඩ දරන අයවත් අපහැදිලා නෑ. ඒ මාව දාලා ගිහිල්ලා නෑ. දැන් දෙවනි කාරණය නිෂ්ප්‍රභ වෙනවා. ඊළඟට පින්නතුනි තුන්වෙනි කාරණේ මොකද්ද? පින්ඳ පාතෙන් යැපෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදාारण පින්ඳ පින්ඳ පාත චර්යාව කියලා කියන්නේ ආර්ය වංශයේ ප්‍රතිපදාව. ඒක ඒකාන්තයෙන් මෙහෙම තමයි. හැබැයි මට හැමදාම පින්ඳ පාතේ වඩින්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි කොහේ හරි ආරාධනාවක් ලැබුණොත් මම ඒ නිවෙස් වලට ගිහලා වන්දනවා. රාජරාජමා ඒ රාජරාජ මේ අමාත්‍යවරු ඒ වගේම ලොකු මාලිගාවල කෙරෙන ආරාධනාවලට උන්වහන්සේ වදිනවා. සංසදස මහා දානයක් පිළිගත්තානේ. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මුළු ජීවිත කාලයම පින්ඩ පාතින්මයි යතෙන්නේ. අදටත් එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් මං අර වගේ ලොකු ගෙවල් වලට ගිහිල්ලා වන්දනකොට මගේ ගෝලෙ කවදාවත් මට අතහැදිලා නැහැ කිව්වා. දැන් අර පිරිවැජියක් අතහැරගෙන බලා ඉන්න ඇත්ත නේනම් මේ කියන දේවල්. ඊළඟට මෙයා කියන කිව්වේ මොකද්ද? රුක්ෂ මූලේ ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ වදාारणවා මං ඉතින් ගස්මුල වැඩ ඉඳලා තියෙනවා වනල හැබ වල වැඩ ඉඳලා තියෙනවා ඒ වගේම වැලි තලාවල වැඩ ඉඳලා තියෙනවා ගල්ලෙන් වල වැඩ ඉඳලා තියෙනවා ඔය නොයේ තැන්වල මං වැඩ ඉඳලා තියෙනවා ඒක ඇත්ත හැබැයි එහෙම වුණාට මං විශාල ආරාම පිළිගත්තා. සරත් නුවර ජේතවනාරාමය කියලා කියන්නේ 54 කෝටියක් ධන වියදම් කළ හදපු තැන. පූර්වාරාමය, අපේ බුදුරජාණන් වහන්සේ ලොකෝ ලොකෝ ආරාම පිළිගත්තා. හැබැයි උන්වහන්සේ වදාारणව මම මේ වගේ ආරාම මේව පිළිගත්තට මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා වෘක්ෂ මූලයේම ඉන්න අය. ගස් මුලමයි මහානකම ගත කරන්නේ. උන්වහන්සේලා විවේකී වැඩ ඉන්නවා. හැබැයි මගේ ශ්‍රාවකයෝ කවදාකවත් මම මේ ලොකු ආරාම පිළිගත්තා කියලා මට අපහැදිලා නෑ කිව්වා. මාව දාලා ගිහිල්ලා නෑ කිව්වා. ඒක දැන් හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා දැන් මේ පිළිවෙතියට. ඊළඟට තථාගතයන් වහන්සේ කරුණ සහිතවම පෙන්නනවා ඔබ කිව්ව පස්වෙනි කාරණය තමයි මගේ ශ්‍රාවකයෝ මට සලකන පස්වෙනි කාරණේ හැටියට ඔබ මතක් කළේ විවේකයට කැමති නිසා. ඇත්තටම මේ ශාසනයේ විවේකයේ කියලා කියන්නේ වටිනා දෙයක්. නමුත් ඒ විවේකේ මට නැහැ. මං සාරාංශකය කල්පලක්ෂයක් පෙරම් පුරලා ලෞතර බුද්ධ රාජ්‍යයට පත්තු මේ මහා කරුණාවෙන් සත්‍යයන්ට පිට වෙන්නේ. ඒ නිසා නිතරම මම සත්වයන්ට බණ කියනවා. වික්ෂුන් වහන්සේලා වට කරගෙන රාජරාජ මහා මාත්‍යරු වට කරගෙන ගිහි පින්නතුල්ලා වට කරගෙන රාත්‍රී කාලයේ දෙවියන් බ්‍රහ්මයන් වට කරගෙන හැම වෙලෙම පිරිසක් එක්කයි මම ඉන්නේ. බොහෝ සෙයින්. ඔබ කියන විදිහට විවේකයට කැමති නිසා මගේ ගෝලියෝ මට සලකනවා නම් මම අර වගේ පිරිසක් එක්ක ඉන්නකොට මගේ සමහර ගෝලියෝ ඉන්නවා මගේ ශිෂ්‍යයෝ ඉන්නවා ශ්‍රාවකයෝ ඉන්නවා උන්වහන්සේලා දවස් 15කට සැරයක් 14කට සැරයක් තමයි එකතු වෙන්නේ පෝය කරන්නේ අනිත් හැමදාම උන්වහන්සේට විවේක වෙන්නේ හැබැයි එහෙම ඉන්න කිසිම භික්ෂුවක් මට අපහැදිලා නැහැ කිව්වා දැන් ඉතින් කරුණු සහිතවම පෙන්නවා දැන් මේ පිළිවෙතට තේරුණා මේවට නෙවෙයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට ශිෂ්‍යව සලකන්. ඉතින් මේ පිළිවෙල යහනවා එහෙනම් භාග්‍යවත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට ශ්‍රාවකයෝ සලකන්නේ මොන කාරණා පහකටද? අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන කාරණා පහ තමයි අදිශීලය ਸਰුවත්නතා ඥානය අධිප්‍රඥාව චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය සහ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව මෙන්න මේවට තමයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මට පැහැදිලා ඉන්නේ එහෙමනම් පින්නතුණි මේ ප්‍රසාදය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයක් තමයි මෙතන කියවෙන්නේ. ඉතින් බලන්න උන්වහන්සේ මහා කරුණාවෙන් තථාගතයන් වහන්සේම වදාරන උන්වහන්සේට පහදින්න ඕන කාරණා පහක්. ශ්‍රාවකයන් හැටියට මේවා අපට අත්හරින්න පුළුවන් කමක් නැහැ. මේවාට පැහැදුනොත් තමයි අපිට මේ ධර්ම ගමනේ ඉදිරියටම ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නිසා සද්ධාව කියන එකෙන් හොඳට පෙඟෙන්න ඕන. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. සද්ධාවෙන් හොඳට පෙඟෙන්න ඕන. එතකොට මේ කාරණේ අපි තරයේම හිතේ තියාගන්න ඕන දෙයක්. සාමාන්‍යයෙන් පින්නතුනි මේ රූක්ෂ ප්‍රතිපදාවට කටුක ප්‍රතිපදාවට ඕනම කෙනෙක් පහදිනවා. දැන් බලන්න දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් වර පහක් කිල්ලවානේ. සෑම භික්ෂුවක්ම පාංශකෝල වෙන්න ඕනේ. සෑම භික්ෂුවක්ම පින්න පාතින් යැපෙන්න ඕනේ. ඒ වගේම තුන් සිවුර විතරක් පාවිච්චි කරන්න ඕනේ. රුක්ෂ මූලයේ මේ ඉන්න ඕනේ මස් මාංශ අනුභව කරන්න බෑ වගේ වරයිල්ලුවා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම මේ ප්‍රතික්ෂේප කරා. අන්න බලන්න සංඝ පිරිසක් මේකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනා. දේවදත්තට පැහැදුනා. ඇයි ඒ පැහැදුනේ? බැලු බැල්මට මේ රූක්ෂ ප්‍රතිපදාවට ඕන කෙනෙක් පහදිනවා. නන්ද කාලේ බලන්නකෝ. ස්වාමීන් වහන්සේ නමක් ෂෙරප්පු දෙකක් පාවිච්චි කරන්නේ නැත්නම් මිනිස්සු පහදින්නේ නැද්ද? පහදිනවා. මට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මලා කියන අහවල් හාමුදුරු ෂෙරප්පු දෙකක්වත් දාන්නේ නැහැ කියලා ඉතින් පහදිලා ඉන්නවා. ඉතින් එක්තරා ගුණයක්. ඉතින් ඒ ගුණයට යල්පේච්ච ගුණයට පහදිනවා. හැබැයි මෙතනද කල්පනාවෙන් මේ පහදින්න ඕන. දැන් බැරි වෙලාවත් උන්වහන්සේට ඔන කකුලේ කට්ටක් යනවා. තුවාලයක් හැදෙනවා. උන්වහන්සේට දැන් සෙරප්පු නැතුව වැඩම කරන්න බෑ. අන්න උන්වහන්සේ සෙරප්පු දෙක පාවිච්චි කරනවා. ඔන්න එතකොට අර පැහැදිලා ඉන්නේ සෙරප්පු දාන්න නැතුවටනේ. සෙරප්පු දාන්න ගත්තම මොකද වෙන්නේ? අර පැහැදීම නැති වෙලා යනවා. අන්න අරයක් ඉවරයි. ඉස්සර කොහොමද හිටියේ දැන් ඔන්න ටික ටික වෙනස් වෙනවා. ඕක තමයි වැඩි. කියලා ඔන්න අපහදිනවා. එතකොට බලන්න මේ ඉක්මනට පහදින එකත් හොඳ නෑ. ඉක්මනට අපහදින එකත් හොඳ නැහැ. අපේ ලාංකීය බෞද්ධයන්ට ඉතින් ඕක තියෙනවා ඇත්තටම. ඉක්මනට පහදිනවා, ඉක්මනට අපහදිනවා. එහෙම නෙමෙයි පින්නතුනේ අවබෝධයටයි බොහෝම කල්පනාවෙන් අපි පහදින්න ඕනේ. කෙනෙකුගේ තියෙන ಗುಣධර්ම ශ්‍රා ගන්නවා කියන එක හඳුනා ගන්නවා කියන එක එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහෝ කාලයක් ඇතුළත කරලා බොහෝම කල්පනාවෙන් තමයි ඒව තේරුම් ගන්න තියෙන්නේ. දැන් කරුණ සහිතවම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළානේ. දැන් තථාගතයන් වහන්සේ වදාරනවා තථාගත ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පහදින කාරණා පහ. එහෙනම් ඒක අපි විශේෂයෙන් දැනගන්නට ඕන. ඒ වාට පැහැදුනොත් කවදාවත් බුදුරජාණන් වහන්සේ අතහරින්නේ නැහැ. සාමාන්‍යයෙන් පින්නතුනි ගුණයකට පැහැදුනහට පස්සේ ගලවන්න අමාරුයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාහරනවා මගේ ශ්‍රාවකයෝ මට පැහැදිලා ඉන්න පළවෙනි කාරණය තමයි අදිශීලය. අදිශීලය. ඉතින් දැන් මේවා පිළිබඳව ශීලය කියන එක අද ඉතින් අතර ධර්මයේ කතා කරන යුගයක් නිසා බොහෝ දෙනා දන්නවා. ශීලය කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරය. ඒත් මේක තමයි ශීලය කියලා කියන්නේ. ඒත් අදි ශීලය කියන්නේ මොකක්ද? අදි ශීලය කියලා කියන්නේ ඊට වඩා ගෞරවාන්විත ශීලයක්. එතකොට අදි ශීලයෙන් යුක්තයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශීලයට සමාන ශීලයක්. ඇත්තට මේ තුන් ලෝක ධාතුවේ නැහැ. කිසිම ශ්‍රාවකයෙකුට නැහැ. දැන් විනයධාරී වික්ෂුන් වහන්සේලා උපාලි මහරහතන් වහන්සේ නක් නමුත් උපාලි මහරහතන් වහන්සේ අග්‍ර වුණාට බුදුරජාණන් වහන්සේ තරම් උන්වහන්සේගේ සීලයට සම කරන්න බෑ කාටවත්. මේක හොඳට මොක්තු වෙන තැනක් තමයි උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුනහම උන්වහන්සේ හිතුවනේ ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ උන්වහන්සේ ගුරුවරයෙක් ගැන කල්පනා කරා. ඉතින් ගුරුවරයෙක් වුණාම ගුණයෙන් නුවණින් තපසින් වැඩි හිටියෙක් වෙන්න බෑ. වැඩි හිටියෙක් කියා සමකරන කෙනෙක් කියා ළඟටවත් වෙන කෙනෙක් ලෝකේ නැහැ. උන්වහන්සේ අන්තිමට මොකද කරේ? තමන් අවබෝධ කරගත්ත ධර්මය ගුරුවරයා හැටියට තබා ගත්ත බලන්න නිහතමානීකම. එහෙමනම් පින්නතුනි අපි පහදින්න ඕනි බුදුරජාණන් වහන්සේගේ සීලයට. මේක තවත් හොඳටම ඔප්පු වෙන උන්වහන්සේගේ සීලය විනය පිටකේ පරිශීලනය කරපු කෙනෙකුට. ඇත්තට මම මුලින්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා ඇත්තටම තේරුම් ගත්තේ විනය පිටකේ. පුදුම හිතෙනවා. විනය පිටකේ ඉගෙන ගන්නකොට කියවනකොට. බුදුරජාණන් වහන්සේ අපට පනවා වදාළ සියලු ශික්ෂාපද තියෙන මේ විනය පිටකේ. පින්නතුනේ ඕනම නීතියක් කාලයක් යනකොට පරණ වෙනව නේද? සාමාන්‍ය ඒක තමයි ස්වභාවය. අපි කියන්නේ යල් පැනගිය නීති කියලා. ඒ නීතිය ඉතින් අලුත් කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට පනවා වදාළ මේ නීතිමාලාව ලෝකී පැරණිතම ව්‍යවස්ථාව. අවුරුදු 2500කට වැඩි 2600 ගණනක් වෙනවා. එතකොට බලන්න මේ ශික්ෂාපද පනවන කාලේ මේ විදුලිය තිබ්බද? නෑ. අන්තර්ජාලය නෑ. මේ තාක්ෂණය මොකුත් නෑ. හැබැයි එදා ඉච්ඡර පැරණි කාලේ පනෝප ශික්ෂාපද එන්න එන්න අලුත් වෙනවා. අද තාක්ෂණයේ දියුණුවයි කියලා මේ ශික්ෂාපද යට යන්නේ සමහර මේ ශික්ෂාපද තියෙන හරියටම ඊයේ පැනෙවුවා. එන්න එන්න නැවුම්. අන්න ඒකයි විශේෂත්වය. ඉතින් අද තාක්ෂණයේ දිනුනා කියලා කිසිම භික්ෂුවකට රිංගලා යන්න තථාගතයන් වහන්සේ ඉඩක් තියලා නැහැ. ඒක විනය පිටක ඉගෙන ගන්න කෙනෙකුට පුදුමම හිතෙනවා. උන්වහන්සේගේ ඒ අවබෝධය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට හැමදේම සමාජයේ ජීවත් වෙන ආකාරය සියල්ලම අපට කියලා දෙලා තියෙනවා. අපිට අලුතෙන් එකක් පනවගෙන රකින්න කිසිවක් නැහැ. ආ මෙන්න මේක හොඳ නෑ නේද? අරක හොඳ නෑ නේද? එහෙම හිතන්න දෙයක් නෑ ඒක උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ කන බොන හැටි, හැසිරෙන හැටි, හැමදේම මේ කුටියක් පිරිසිදු කරන හැටි. පින්නතුනි ඒව ඇත්තටම අපි නිතර නිතර විමසනකොට විමර්ශන නුවණින් දකිනකොට බුදුරජාණන් වහන්සේ කෙරේ පුදුම පැහැදීමක් ඇති වෙනවා. දැන් බලන්න උදාහරණයක් හැටියට උන්වහන්සේ දේශනා කරනවා එන චපු චපු කාරකම්. කනකොට එහෙම චපු චපු කියලා කන් දෙපා කියනවා. අපි වැඩි හිටියොත් අපිට කියනවනේ එහෙම කරන්න දෙපා කියලා. සුරුසුරු කාරකම්. ඔය කැඳ කිරි ආදී වනකොට සුරුසුරුස් කියලා බොන්න එපා කියනවා. ඒකත් බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. හත්ත නීල් එක. දානේ වන්දලා අතලෙව කන්න එපා කියනවා. පත්ත නීල් එක. දානේ වන්දලා පාත්‍රයට එව කන්න එපා කියනවා. දැන් අපේ වැඩි හිටියෝ කියන්නේ ධම්ම තාත්ත පුංචි කාලේ පිගාණේ මල කෑවොත්, ලෙව කෑවොත් කියනෝ නේද? එපා කියලා. බලන්න ඒක අපේ බුදු පියක් කියලා කියනවා. සාම්ශේන හත් වෙන පාණිය තාලකම්. ඉඳුල් ලතින් හැඳි ගෑරු පිගං කෝපාලන්න එපා කියනවා. එතකොට බලන්න පින්නතුනි මේ විදිහට හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මම මේ පුංචි උදාහරණයක් කිව්වේ. ඊළඟට පින්නතුනේ කුටියක් අමදින විදිය, වැස්කිරියක් පාවිච්චි කරන විදිය, මකුළු දැලක් කඩන විදිය, චූර පොරවන විදිය, කිස්සවුල් බාන විදිය, නියපොතු ටික කපන විදිය, චූරු හොදන විදිහ, මහන විදිහ, කපන විදිහ. ඇත්තට මොකද්ද දේශනා කරන්නේ නැත්තේ? හැමදේම දේශනා කරලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳව හොඳට විමසනකොට තේරෙනවා අපේ බුදුරජාණන් වහන්සේ අධිශීලීන් යුක්තයි කියලා. එහෙනම් අපි පහදින්න ඕන මොකටද? පළවෙනි දේ තමයි අදි ශීලය. දෙවැනි කාරණය තමයි ਸਰුවත්නතා ඥානය. ඇත්තටම මේ ਸਰුවත්නතා ඥානය පිළිබඳව අපට කතා කරන්න පුළුවන්ද? ඇත්තටම මං වගේ කෙනෙකුට කොහොම කතා කරන්නද? මට නෙවෙයි රහතන් වහන්සේ නමකටවත් පින්නතුනේ මේක පිළිබඳව විමසන්න අමාරුයි. දැන් මේ බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්ත ප්‍රඥාවන්ගෙන් ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර තානාන්තර ලැබපු උත්තමයා සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි වැඩිපුරම බුදු ගුණ බුදු ගුණ දේශනා කරපු ස්වාමීන් වහන්සේ. පටිසම්භිදා මග්ගපාළේ තියෙන්නේ ත්‍රිසත්‍ය ඥාන, සත්‍ය ඥාන, සෝරස මහා ඥාන, අට්ඨාර සාවේනික බුදුගුණ සිකුණුසු ප්‍රත්‍යේක්ෂාඥාන මේ සියල්ලම සරියුත් මහරහතන් වහන්සේ වදාළ බුදුගුණ. හැබැයි උන්වහන්සේටවත් මේ ਸਰවඥතා ඥානය සවිස්තර විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒක කරන්න පුළුවන් තවත් මේ වගේම බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඉතින් ඒ නිසා මේ සෑම බුද්ධ වචනයකම පින්නතුණී ਸਰවඥතා ඥානෙ ඉස්මතු වෙනවා. පුංචි බුද්ධ වචනයකින් උනත් ඒක නිස්මතු වෙන්නේ නේද? දැන් බලන්නකො අපි ගත්තොත් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අපි ටිකක් හිතලා බලමු. දැන් අපිට විවිධාකාර ගැටලු නොයෙක් රෝගාබාධ නොයෙක් පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. අපි නිකන් උදාහරණයකට ගමු දැන් ඕන අපි ලෙඩ වෙනවා. දැන් බොහෝ දෙනා මට ඇහිලා තියෙනවා කියන අනේ මට මේ ලෙඩේ හැදුනේ. මට මේ සීනිය ආවේ මට නැත්තම් ප්‍රෙෂර් එක ආවේ මගේ මේ හෘද ආබාධය ඇති වුනේ මගේ මේ රාජකාරී කරන තැන තිබිච්ච ප්‍රශ්න පරිපීඩනයක් තිබ්බා ඒකයි නැත්තම් මගේ දරුවන්ගේ ප්‍රශ්න ඉතින් අපිට සැනසෙල්ලක් නැති නිසායි අපි ලෙඩ වුනේ කියලා කාට හරි ඒක දානවා නමුත් බුදුරජාණන් වහන්සේ බලන්න මහන්නේ අපි ලෙඩ වෙන්නේ ඇයි මහලු වෙන්නේ ව්‍යාධියටපත් වෙන්නේ නොයේ කරදර ජරමර වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ උන්වහන්සේලා ධාරණේ අපි ඉපදිච්ච නිසා එහෙම හිතන්නේ නේද අපි බලන්න උන්වහන්සේලා ධාරණ ඉපදුන් නැත්තම් මේ කිසි දෙයක් නැහැ නමුත් අපි අරයට මෙයාට මේක පාස් කරනවා නමුත් කවුරුත් හිතන්නේ අනේ මම නිසාමනේ මේක වෙලා තියෙන්නේ මම මේ කර්ම රැස් කරගත්තේ නැත්නම් විපාක පිණිස කර්ම මම රැස් කරගත්තේ නැත්නම් මම උපදින්නේ නැහැ කියලා හිතන්නේ. එතකොට අපි දැන් උපදිලා තියෙන්නේ පින්නතුණි මොකක් නිසාද? අපි දැන් ඔන්න විමසනවා. ඉපදිච්ච නිසා මේ කරදර ඔක්කොම දැන් ඉපදුනේ. ඉපදුනේ භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඒතර විපාක පිණිස කර්ම සකස් වුනේ ඇයි? උපාදාන දැඩිව බැඳී ගිය නිසා. නිකං උපාදාන වෙන්නේ නැහැ. උපාදාන සකස් වෙන්නේ තණ්හාව නිසා. ඒකෝට තණ්හා කරගෙන කියයි විඳීම නිසා. විඳීම සකස් වෙන්නේ එතකොට ඔව් මේ ස්පර්ශය නිසා. ස්පර්ශය සකස් වෙන්නේ මේ ආයතන හය නිසා. ඒකෝට බලන්න ආයතන සකස් වෙන්නේ නාම රූප නිසා. නාම රූප සකස් වෙන්නේ මොකක් නිසාද? විඥානය නිසා විඥාන සකස් වෙන සංස්කාර නිසා සංස්කාර සකස් වෙන්නේ මේ අවිද්‍යාව නිසා. කොහොම හිතන්න අපි දන්නවද? ਸਰවඥතා ඥානය පිළිබඳව යම් කිසි දලසටහනක් අපිට ගන්න පුළුවන් නේද? ඔව්. අන්න බලන්න පින්නතුනි අපි පහ දෙන්නට ඕන වෙන දෙයකට නෙවෙයි ඔය පාංශකෝණ සියලු ධර්ණයකට පහදින්න පහදින්න කියනවා නෙවෙයි පහදින්න ඕන කාරණයක් තමයි. නමුත් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පහදින්නට ඕන වෙන දෙයකට නෙවෙයි ਸਰුවඥතා ඥාණයට. ඊළඟට දෙවෙනුව පළවෙනි එක අදි ශීලය දෙවෙනුව ਸਰුවඥතා ඥාණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන තුන්වෙනි කාරණේ තමයි අදි ප්‍රඥාව. අදි ප්‍රඥාව කියති චරවත්තා ඥානයේ එක්තරා පැතිකඩක්. අදි ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනේ දැන් අපිට තියෙන දක්ෂතා තියෙන අපි එහෙම හිතමු. අපිට නොයෙක් නොයෙක් දක්ෂතා හැකියාවන් තියෙනවා. හැබැයි අපේ මේ දක්ෂතා වයසට යනකොට ඒක පිරිහිලා යනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. නැතිලා යනවා. පිරිහිලා යනවා. එතකොට බලන්න ඒක තමයි ඒක ස්වභාවය. දැන් හොඳට පොවන වගේ ගන්නන ගුරුවරු ඉන්නවනේ. අවුරුදු 70 75 වෙනකොට ඒගොල්ලෝ මතක නැහැ. දැන් වයසට යනකොට මේ හොඳ දක්ෂයෝ නිකන් පුංචි ළමයි වෙනවනේ. ඒ කියන්නේ ස්වභාවය. ඊළඟට හොඳ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. බොහොම දක්ෂයි සැත්කම් වලට. අවුරුදු 70 75 යනකොට අපි සැත්කම් දෙනවද? අපි කියන්නේ මේගොල්ලෝ කාලේ ඉවරයි දැන් අලුත් කට්ටියක් තියෙන අරයා ඉන්නවනේ මෙයා ඉන්නවනේ කියලා කියනවා හර බලන්න ඒගොල්ලන්ට අපි සැත්කම් දෙන්නේ දැන් නඩු දිනවන ලෝය කෙනෙක් ඉන්නවා නීතිඥවරයෙක් වයසට ගියාම එයාට ඒ හැකියාව නැහැ ඒක පිරිහිලා යනවා අපිට උනත් එහෙම තමයි දැන් බණ කියනවා ඉතින් වයසට ගියාම මම මතක නැහැ වයස්ක ස්වාමීන් වහන්සේලා කියන්නේ අනේ අපිට දැන් ඕව මතක නැහැ ඉතින් කියලා කියන ඇයි අපේ හැකියාවන් දක්ෂතා අපේ ප්‍රඥාව පිරිහිලා යනවා. ඒක තමයි සංස්කාරයන් කියන්නේ. හේතු ප්‍රත්‍යංගේ සකස් වෙච්ච දේවල්. හේතු හට ගන්නකොට හට ගන්නව නැති වෙනකොට නැති වෙලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි උන්වහන්සේගේ අවබෝධී කවදාවත් පරිහානියට ලක් වෙන්නේ නැහැ. අන්න ඒක දැකලා මගේ ශ්‍රාවකයෝ මට සලකනවා. දැන් ධර්මයේ සඳහන් වෙනවා දැන් අපි හිතමු චරවත්ඥන් වහන්සේ ගොඩාක් වයෝවෘද්ධයි. අවුරුදු 130ක් කියලා හිතමු. දැන් ඇඳට වෙලා බොහොම වයෝවෘද්ධ වැඩ ඉන්න උන්වහන්සේගෙන් මහා ප්‍රඥාවන්ත අපිට සරුවත් මහරහතන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා හතර නමක් දිගට ප්‍රශ්න අහනවා. කොච්චර ප්‍රශ්න අහුවත් අවුරුදු 100ක් අහුවත් උන්වහන්සේට කිසි ගාණක් නෑ උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව පිරෙන්නේ නැහැ. අන්න ඒකට තමයි අතිප්‍රඥාව කියලා කියන්නේ. අන්න ඕකට තමයි අපි පහදින්න ඕන. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන මට පැහැදිලා ඉන්න හතරවෙනි කාරණේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. පින්නතුනේ ඒක මේ ධර්මයේ ශෝත්‍ර දේශනා පරිශීලනය කරනකොට තේරෙනවා මොනතරම් විවිධ උපක්‍රම අනුගමනය කරනවද බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දෙන්න. ඒක හරි පුදුමයි. ඒකනේ උන්වහන්සේගේ මේ බුදුගුණ නවයේ බුද්ධෝ කියලා අටවෙනුවට අපි කියන්නේ. බුද්ධෝ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවනවා. ඒක පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමකට මහරහතන් වහන්සේලාට දැන් පසේ බුදුරජාණන් වහන්සේ නම් කොහොමවත් බණ කියන්නේ මහරහතන් වහන්සේ නමකටවත් එහෙම මහන්සියටත් කරනවා නමුත් අතරම් බුදුරජාණන් වහන්සේට පුදුමාකාර හැකියාවක් තියෙනවා දැන් ගොවියෙක් ආවොත් තථාගතයන් වහන්සේ හම්බෙන්නේ ඉතින් ගොවිකම ගැන කතා කරලා නැගිටිනකොට ගොවියා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඉවරයි වෙලඳෙක් ආවොත් වෙලඳාම ගැන කතාව පටන් ගන්නෙ. අන්තිමට නිවන් දැකලත් ඉවරයි. සංගීතඥෙක් ආවොත් එයාගේ සංගීත භාණ්ඩ ගැන බුදුරජාණන් අහනවා මේක කොහොමද මේක කොහොමද අනේ යා නැගිටිනකොට මාර්ගඵලලාභී දේශපාලඥෙක් ආවොත් ඒත් එහෙමයි රාජ්‍ය පාලනය ගැනයි කතා කරන්නේ නැගිටිනකොට ආර්ය ශ්‍රාවකෙක් ඒ වගේ කොච්චර සිදුවීම් තියෙනවද එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශ්‍රාවකයෝ මට සලකන හතරවෙනි කාරණේ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. දැන් බලන්න ඉදා දඹදිව කොච්චර හිටියද ආර්ය ශ්‍රාවකයෝ මාර්ගපරලාභී. ඒ වගේම අපේ ලංකාවේ කොච්චර මාර්ගපරලාභී හිටියද මේ සවැත් නුවර පින්නතුනි කෝටි 700ක් කෝටි 7ක් හිටිය ජනතාව. ඒ ලක්ෂ 700ක්. ඒ ලක්ෂ 700න් ලක්ෂ 500ක් මාර්ගඵලලාභින් කිව්වහම හිතලා බලන්නකො. තුන්වහන්සේ කී දෙනෙකුට මේ සත්‍ය අවබෝධ කරලා තියෙන දුක දුකට හේතුව නිවන ඒ නිවන් දකින්න යා යුතු මාර්ගය. උන්වහන්සේ ඊටාම උපක්‍රමශීලීව මේ සත්‍යයන්ට අවබෝධ කරගන්න උන්වහන්සේට පුදුමාකාර හැකියාවක් තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනෝ මගේ ශ්‍රාවකයෝ මත පැහැදිලා ඉන්න හතරවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන විදිහ. ඊළඟට පින්නතුනි පස්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. මොකක්ද මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව? පින්නතුනි මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨතම ප්‍රතිපදාව තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන, සතර සම්මා ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ සත්‍ය 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම අවබෝධයට අවශ්‍ය අංග විතර තියෙන්නේ. ඉතින් මේවා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව උන්වහන්සේ වදාළ මේවට තමයි ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්නේ. එහෙම නැතුව ඒ බාහිරින් පේන චුට්ටක් වළඳන එකවත් පාංශ කෝඩ සිවුරක් දරන එකවත් මේ ගහක් මුල ඉන්න එකවත් පින්න පාත යන එකවත් පුළුව නෙවෙයි මගේ ශ්‍රාවකයෝ මට සලකන්නේ මෙන්න මේ කාරණාවලට කියලා උන්වහන්සේ මේ පිළිවෙදියන්ට දේශනා කරනවා එහෙමනම් පින්නතුනි බලන්න අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට පහදින්නට ඕන කාරණානේ මේ පෙන්වුවේ. එහෙනම් අපි ඒවටයි පහදින්න ඕන. ඒවට පහදින්න ඒවා අපි ඉගෙන ගන්න ඕන. දැන් බොහෝ දෙනා අද කියනවා ඉතින් මේ ධර්ම ඉගෙන ගන්න ඕනේ අවබෝධ වෙනවා කියලා. නමුත් අනිවාර්යයෙන්ම ධර්මයෙන් පිළිසරණ හදාගන්න නම් අපි ධර්මය ඉගෙන ගන්න ඕන. ඉතින් මේ මූලික අඩිතාලම නැත්තම් අපිට ධර්ම ඉස්සරහට යන්න බෑ. මේවා හොඳට ඉගෙන ගත්තාම සද්ධාව හොඳට දියුණු වුණාම තරුණවන්ට ජීවිතේ පූජා කරාට පස්සේ පින්නතුනි මේ අනිත්‍ය සංඥාව ආදී මේ දස සංඥාවන් දියුණු කරලා සත්‍ය විසුද්ධිය සම්පූර්ණ කරලා අපට ඒකාන්තයෙන් අපේ ඉලක්කය සපුරා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ ධර්ම මාර්ගය යන්නට ඒ උතුම් ප්‍රතිපදාව විශේෂයෙන්ම